ওই පිඟන් හඩක් ඇහෙනකොට අපේ හිතට කලින් ගත්ත යම් යම් අරමුණු තියෙනවා. කලින් ගත්ත අදහස් තියෙනවා. ওই පිඟම් වල හඬ ඇහෙනකොට ඔන්න කල්පනා කරනවා මේ කවුරු හරි මැරිච්ච කෙනෙක් එහෙම ඇවිල්ලා මේ පිගන් සද්ද කරනවා අය. අපේ පරණ මේ ඥාතිවරිය ඥාතිවරයා මේ වෙලාවට ගිහිල්ලා කුස්සියේ පිගන් අවසනවා. ඔය ඇවිල්ලා පිගන් අවසනවා කියලා ඔන්න හිතට බියක් ඇති වෙනවා. තවත් සමහර විට මේ gedara ඇති කරන පූසා කුමක් හෝ සතෙකුට පණින්න පුළුවන් රාත්‍රියේ. ඒ පැන්නාම යම් සද්දයක් ඇහෙනවා. ඒ සද්දේ ඇහෙනකොට අපි කලබල වෙනවා. මේ රාත්‍රියේ ඇහිච්ච සද්දේ නිසා කලබල වෙනවා.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 උච්චාසද්දේන කතේතබ්බං හෝති. එතකොට කතා කරන්න ඕන වුණොත් එහෙම මහා හයියෙන් කතා කරන්න ඕන. ඈතින් වාඩි වුණාම මහා හයියෙන් කතා කරන්න ඕන. ඊළඟට ඊ타ත්ම ආසන්නේ ඊ타ත්ම ළඟින් වාඩි වුණොත් එහෙම ඒකත් කරදරයක් වෙනවා. මේ අච්චාසන්නේ නිසින්නෝ සංගත්තනම් කරේ ගැටීමක් වෙනවා හඬේ.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 ඉතින් ඉහළින් වාඩි වුණොත් ඒකෙන් අදාරවම් ප්‍රකාශයේදී මේකෙන් අගෞරවයක්. ඒකෙන් අගෞරවයක් ප්‍රකාශ කෙරෙන්නේ. ඒ නිසා එහෙම වාඩි වෙන්නත් හොඳ නැහැ. එතකොට ඊටාම සමීප වෙලා වාඩි වෙනත් හොඳ නෑ. මොකද ඊටාම සමීප වෙන හරියටම කෙලින් ඉස්සරහින්ම වාඩි වුණොත් එහෙම සචේ දට්ටුකාමෝ හෝති චක්ුණා චක්කුන් අහච්ච දට්ටබ්බං හෝති.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 ඊළඟට ආචාර කුල පුත්ත කියන්නේ යම් කිසි දෙමව්පියන් දෙමව්පියෝ බොහොම ගුණවත් අය වෙන්න පුළුවනි. ඒ ගුණවත්කම් දරුවන්ටත් උගන්වනවා. ඒ නිසා දරුවොත් ගුණ ගුණවත් වෙලා දරුවනුත් ගුණධර්මයට නැඹුරු වෙලා. ඉතින් එහෙම ගුණ ධර්මයට නැඹුරු වෙච්ච දරුවෝ තමයි මේ කුලපුත්ත ආචාර කුලපුත්ත කියලා කියන්නේ.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 "ඒව මේ තම බ්‍රාහ්මණ. බ්‍රාහ්මණේක එහෙම තමයි. මම මේ ඒ ඇත්තන්ට අනුශාසනා කරනවා. ඒ පිරිසගේ නායකත්වය ගන්නවා. එතකොට ඒ පිරිසට උදව් උපකාර කරනවා. ඉතින් ප්‍රාත්මණය මේ ඒ පිරිසට මේ කැලේ වාසය කරන එක බොහොම අමාරු වැඩක් නේද? දුරබි සම්භවානි බෝ ගෝතම අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි බවත් ගෞතමීන් වහන්සේ මේ ඒයන්ට මේ කැලේ අරඤ්ඤේ වනපත්තානි කියන්නේ මේ දුර බැහැර කැලෑවේ. පන්තානි සේනාසනා කියන්නේ පන්තානි සේනාසනානි කිවි ඉතාමත් දුර වනසෙනසුන්. ඉතින් ඒවයි වාසය කිරීම බොහොම දුෂ්කර වැඩක්. දුකරම් පයිවේකම්. මේ හිතේ කයේ විවේකය ලබන්නත් බොහොම අමාරුයි. එතකොට හරන්ති මඤ්ඤේ මනෝ වනානි සමාධින් අලභමානස්ස බික්කුණෝ සමාධිය ලබාගත්තේ නැති භික්ෂුන් වහන්සේගේ මනස මේ කැලය පැහැර ගන්නවයි කියලා මට හිතෙනවායි.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 අපිරිසිදු වචී කර්ම නිසා. ඒ ඇත්තු කැලේ වාසය කරනකොට දිය තියෙනවා. දැන් සත්ව ඝාතනය කරලා මේ විදිහේ මේ ක්‍රියාමාර්ගයෙන් සත්ව ඝාතනය කරනවා. අනුන්ගේ දේවල් පැහැර ගන්නවා. කාමීත්‍යාචාරය හැසිරෙනවා. ඒ හැසිරිච්ච මිනිසයා කැලේ ගිහිලා භාවනා කරන්න පටන් ගන්නවා. එහෙම පටන් ගත්තාම ඒ ඇත්තට ඔය කියාපු අර හිතේ තැන්පත් වෙච්ච සංඥාවන් සිහියට එනවා. ඒ තුලින් බියජනක අරමුණු කැඳවනවා. ඊළඟට තවත් සමහරුන්ට මේ වචී කර්ම නිසා අපිරිසිදු වචී කර්ම. ඒ අපිරිසිදු වචී කර්ම නිසා අර විදියට බියජනක අරමුණු එනවා. මේ මුසාවාදේ කරනවා ඊළඟට හිස් වචන කතා කරනවා කේලම් කියලා අන් අන් ඕනෝන් බිඳවනවා ඉතින් පරුස වචන කතා කරනවා ඉතින් ওই විදියට වාග් සංවරය නැතිකම නිසා ඒ අතර හිත දූෂණය වෙලා ඊළඟ මනෝ කර්ම මනසත් අපිරිසිදුයි මනසත් අපිරිසිදු වුණාම ඒ ඇත්තට කැලේ ගිහිල්ලා භාවනා කරන්න අමාරුයි අනිත් එක ආජීවය භික්ෂුන් වහන්සේලා වුණත් ගිහියන් වුණත් ජීවත් වීම සඳහා පිළිවෙලක් තියෙනවා ගිහියටත් තියෙනවා ජීවත් වීමේ පිළිවෙලක් ජීවත් වෙන්න යමක් හරි හම්බ කරගන්න ඕනේ.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 ඉතින් ඒ ඇත්තා ඒ භාවනාව කරගෙන යනකොට කුමක් හෝ අරමුණක් එනවා. අරමුණක් ඇති වෙලා බය වෙනවා. ඊළඟ තවත් කාරණයක් තමයි චම්බි බීරුක ජාතිකා. දැන් බුදුරජාණන් වහන්සේ කාරණා 16ක් පෙන්නනවා. මේ කාරණා නිසා බොහෝ දෙනාට කැලේදී බීජනක අරමුණු ඇති වෙලා බිහිතියටපත් වෙනවානේ. චම්බී කියලා කිව්වේ බොහොම දැඩි ලෙස බය බය වෙනවා. ඒ ස්වභාවයෙන්ම එයත් තැති ගන්නවා. බීරුග ජාතිකා කියන්නේ එයාගේ ස්වභාවයත් බිය වෙන එක. හැම දෙයකටම බය වෙනවා. සමහරු බය වෙනවනේ හැම දෙයකටම. දැන් සමහරු වතුරට බයයි, ගින්නට බයයි, කතා කරන්න බයයි, යමක් පටන් ගන්න බයයි, හැමතිස්සෙම බයයි. හැම දෙයකටම බයයි. සමහරුගේ ස්වභාවයෙන්ම ওই ලක්ෂණේ තියෙනවා. ඉතින් බීරුග ජාතිකා කියන්නේ බියසුළු බව. චම්බී කියන කියන්නේ හැම දැඩි ලෙසම බිය වෙන්නේ ස්වභාවය. ඉතින් එහෙම කෙනෙක් වන වනේ කැලෑවට ගිහිල්ලා මනසින්සුන් ඇසුරු කරගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම භාවනා කරන්න පටන් ගත්තාම ඒත්තගේ හිතට බියක් එනවා.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 ඔය විහෙර විහාරවල වාසය කරන්නේ සෝහනේ වාසය කරන්නේ. ඉතින් මේ ඇත්ත ওই දුතංගේ සමාදන් වෙලා සොහොනට වෙලා ඉන්නවා. සොහොන් භූමියක. ඉතින් ඔහොම ඉන්නකොට රාත්‍රිය ගත වෙනකොට රාත්‍රියේ මේ අතර හඬක් ඇහෙනවා. කුමද කුමක් හෝ හඬක් ඇහෙනවා මල් ගොමුවක් අස්සෙන් මේ හඬ ඇහෙනවා. මේ හඬ ඇහුනහම මේ අත්ත කල්පනා කරනවා මම මේ දුතංගයක් බොරුවට සමාදන් වෙලා ලාභ සත්කාර බලාපොරොත්තුවේ මේ දුතංගයේ සමාදන් වෙලා ඉන්න බව සක්‍රිය දැනගෙන මේ සක්‍රිය ඇවිල්ලා තමයි මේ මට මා වෙහෙසටපත් කරන්න මේ ශබ්දයක් කරන්නේ. ඉතින් මෙහෙම මේකට බය වෙලා මේ අරමුණින් බය වෙලා මේ ඇත්ත මොකද කරන්නේ අර මල්ගමුව පැත්තට හැරිලා වැඳගෙන අනේ දේවයන් වහන්සේ මට අදට විතරක් සමා වෙන්න හෙට ඉඳලා මම සීලය හරියට සම්පූර්ණ කරනවා.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 භික්ෂුන් වහන්සේ නමක් වූ කවුරු හෝ ඒ මනසෙනසුන් ආශ්‍රය කරගෙන භාවනා කරන්න ගියාම අර හිතේ තියෙන අපවිත්‍රකම නිසා පිරිසිදු හිතින් නෙවෙයි ඒ අපවිත්‍රකම නිසා ඒ ඇත්තට ඒ භාවනාව කරගෙන යන්න බැරි වෙනවා. එතකොට අනිත් කාර්යය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කුසීතා හීන වීර්යය. කුසීත කියන්නේ කම්මැලිකම. කම්මැලිකමින් වීරිය නැතුව යම් කිසි කෙනෙක් ගිහිල්ලා කැලේ භාවනා කරනවා නම් වනසෙනසුන් ඇසුරු කරගෙන ඔය ඇත්තට ඒ භාවනාව කරන්න බැරි වෙනවා නොයෙක් විදිහ අරමුණු හිතට එනවා. අරමුණු හිතට ඇවිල්ලා කැළඹෙනවා. ඉතින් අනිත් එක තමයි මුට්ටසති අසම්පජාන. මුට්ටසති කියන්නේ මේ සිහිය සිහිය නැතුව යනවා සිහි කල්පනාව හරියට නැතුව ප්‍රඥාව නුවණ හරියට නැතුව මේ එළඹ සිට සිහිය නැතුව මුට්ටසතිය කියන්නේ සිහිය මේ පිහිටුවා ගන්නේ නැතුව ඊළඟ සිටි සිහි නැතිකම අසම්පජාන කියලා කියන්නේ නුවණ නැතිකම.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 ඒ නිසා මට මොනම ආකාරයකවත් බියක් ඇති වුණේ නැහැ. මම මනසු මනසෙනසුන් ඇසුරු කරනකොට හිතේ කැළඹීමක් නැතුව සංසුන් වෙච්ච හිතින් මනසෙනසුන් ඇසුරු කළා. ඒ නිසා ඒක තේරුම් අරගෙන මනසෙනසුන් ඇසුරු කර නිසා මට හිතේ කිසිම බියක් ඇති වුණේ නැහැ. ඒතර මම අත්ුක්කංශක පරමම්බ පරවම්බි මම ආත්මෝත්කර්ෂයෙන් මා තුල තියෙන ගුණයක් ඉහලින් වර්ණනා කරමින් අනිත් අනිත්‍යයන් පහල කරමින් පහල තත්ත්වයටපත් කරමින් කටයුතු කළේ නෑ. ඉතින් යම් කෙනෙක් එහෙම අතුක්කංශනේ නැතුව, පරාම්භණේ නැතුව, අනුන් හිලා දකින්න නැතුව වනසෙනසුන් ඇසුරු කරා නම් එයත් අංගෙන් කෙනෙක් මමත්. එනිසා මා තුල අතුක්කංශන පරාම්භන ලක්ෂණ නැති බව තේරුම් අරගෙන මම වනසෙනසුන් ඇසුරු කළා. එනිසා මට මොනම ආකාරයකවත් බියක් ඇති වුණේ නෑ.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 ඉතින් එහෙම ඇහුනහම මම කල්පනා කරනවා ඒතන් නූන තන් භය වේරවං ආගච්ඡති. අන්න ඒ කාන්තේම ඔය බියජනක අරමුණ තමයි ඉන්නේ කියලා මට ඔය අදහස ඇති වුණා. එතකොට පින්වත්නි ඔය නොඑක් දෙනා හිතන ආකාරය දැන් අර මොනරෙක් මේ පොත්තක් බිමට දානකොට ඒක හරියට කල්පනා කරේ නැත්නම් ඒ ඇත්ත එකට බය වෙනවා. සමහර විට සතෙක් එහෙම මඩ ගාගෙන එනකොට හොරගාගෙන එනකොට ඒකට බය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජානුසෝනි බ්‍රාහ්මණයට කියනවා බමුණ මට මේ අදහස ඇති වුණා. මම මොකටද මේ බිය කැමැත්තෙන් ඉන්නේ? යන්නුනාහං යතහබූත යතහබූතස්ස නේතම් භය බේරවං ආගච්ඡති. තතතා භූතෝච තම් භය බේරවං පටිවිනෙය්‍ය. මම මේ යම් යම් ආකාරයකින් මේ භය බේරවේ එනවද? ඒ කියන්නේ බිය ඇති කරන අරමුණු එනවද? ඊ ඊ ආකාරයෙන්ම ඒ බය දෙහෙරවය බිය ඇති කරන අරමුණ දුරු කරනවා නම් හොඳයි කියලා මට හිතුණා. එතකොට බ්‍රාහ්මණය මම සක්මන් කරනකොට බය දෙහෙරවයක් ආවොත්, බිය ජනක අරමුණක් ආවොත් මම ඒ ක්‍රියාව වෙනස් කරන්නේ නැහැ.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 බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය මම එහෙම නෙවෙයි. මම රාත්‍රිය රාත්‍රිය හැටියට හඳුනනවා. දවාල දවල් හැටියට හඳුනනවා. ඒතර යම්කිසි කෙනෙක් කියනවා නම් මුලානවන සත්‍යයේ ලෝකෙට වැඩ පිණිස පහළුණු සත්‍යයේ මේ දේමිනිසුන්ට සැප පිණිස යහපත පිණිස ලෝකයේ සත්‍යයක් පහළ වුණා කියලා කියනවනම් ඒ මා සදාය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගත් ගමන් මාර්ගයේ. උන්වහන්සේ වීරිය පටන් ගත්ත හැටි. ඒ වීරිය පටන් අරගෙන උපට්ඨිතා සති සතිය පිහිටුවාගෙන මේ සිහි කල්පනාවෙන් සමාධිය පිහිටපු ආකාරය ඒ සමාධියේ පිහිටලා ඊළඟට ප්‍රථම ධානය. උන්වහන්සේ වීරිය වඩලා ප්‍රථම ධානය ලබා ගන්නවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධානය ලබා ගන්නවා. ඊළඟට තවදුරටත් මේ සමාධිය දිනු කරාම විතක්ක ਵਿਚාර නැතුව ධානයේට සමාධීමේ ශක්තිය එනවා. ඊළඟට ද්විතිය ධානයට සමවදිනවා. ඊළඟට තෘතිය ධානය තුන්වෙනි ධානය ලබනවා. හතරවෙනි ධානයක් ලබනවා. ධාන හතරම ලබනවා. ධ්‍යාන හතරම ලබලා ඊළඟට ඒවන් සමාහිතේ චිත්තේ. දැන් මේ ධ්‍යාන හතර ලබනකොට උන්වහන්සේගේ හිත බොහොම පවිත්‍රයි. බොහොම ප්‍රසන්නයි. ඒ බොහොම තැන්පත්. ඒවන් සමාහිතේ චිත්තේ. මේ හිත බොහොම සමාධිගත වුණාට පස්සේ ස්වභාවයේ තියෙන පරිසුද්ධියේ බොහොම පිරිසිදු වෙලා. පරියෝදාතේ බොහොමත්ම පවිත්‍ර වෙලා. අනංගනේ කෙලෙස් නැහැ. විගතුප්පා කෙලෙසි. කෙලෙස් දුරු වෙලා එතකොට දැන් මේ හිත කෙලෙස් දුරු වෙලා මේ හිත තැන්පත් වෙලා මුදු භූතේ බොහොම මෘදු තත්වයටපත් වෙලා යමක් මෘදු වුණාම ඕන පැත්තකට හරවන්න පුළුවන්නේ. ඉතින් මුදු භූතේ කම්මනීයwidetilde මේ ක්‍රියාවට සුදුසු විදියටපත් වෙලා ආනෙන්ජප්පත්තේ කිව්වේ මේ බොහොම නොසැලෙන ස්වභාවයට ස්ථිර සමාධි තත්වයකටපත් වෙලා. ඉතින් ඒ ඉන්න වෙලාවේදී පුබ්බේ නිවාසානුස්සති ඥානයි චිත්තං අබිනින්නාමයසින් పూర్වේ නිවාසානුස්මෘති ඥානයට හිත යොමු නැමුවා. పూర్වේ නිවාසානුසති ඥාන කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණ. උන්වහන්සේගේ පෙර ආත්ම භාවයන් පිළිබඳව බැලුවා. එතකොට ඒක ආත්ම භාවයක් නෙවෙයි ආත්ම භාව 10ක් මේ 100ක් 1000ක් ලක්ෂයක් වශයෙන් ওই විදිහට දිගින් දිගටම බැලුවා. කල්පයක් කල්ප ගණන් ඈතට උන්වහන්සේගේ ඒ పూర్ව ආත්ම භාවයන් පිළිබඳව බැලුවා. උන්වහන්සේට ඒක හොඳට පෙනුණා. මේ මේ ආත්මවල මේ විදියටයි ජීවත් වුනේ. මේ විදියේ උත්පත්තියක් ලැබුවේ. කියලා උන්වහන්සේගේ පෙරවිසු જાතියින් පිළිබඳව කල්ප ගණන් ඈතට අතීතයේ පේන්න පටන් ගත්තා. එතකොට රාත්‍රී පෙර ප්‍රථම යාමේදී උන්වහන්සේ ඔය පුබ්බේ නිවාසානුස්ති ඥානය ලැබුවා. ඊළඟට ඔය සමාධිගත වෙච්ච තන්පත් පවිත්‍ර කෙලෙස් වලින් දුර වෙච්ච ඈත් වෙච්ච හිත චුතුපපාත ඥානෙ පිණිස යොමු කළා.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 බ්‍රාහ්මණය කාරණා දෙකක් නිසා මේ මම මේ වනසෙනසුන් ආශ්‍රය කරනවා. අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවානි. කැලේ මේ වන ප්‍රාන්ත ඒක දුර බැහැර වනසෙනසුන් සේවනය කරනවා. මොකද්ද මේ කාරණා දෙක අත්නෝජ ditta ධම්ම සුඛ විහාරං සම්පස්සමානෝ. තමන්ගේ මේ ditta ධම්ම සුඛ විහාරය දකිමින් ditta ධම්ම සුඛ විහාරය කියලා කියන්නේ මෙලොවදීම පහසුවෙන් වාසය කිරීම. දැන් සතර ඉරියව් පවත්වනවානේ. ඒ සතර ඉරියව් පහසියෙන් පැවැත්වීම සුඛ විහාරයක්. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වනසෙනසුන් ඇසුරු කරනකොට මේ හැම ඉරියව්වක්ම පහසියෙන් පවත්වන්න පුළුවනි. ඒක තමයි විත්ත ධම්ම සුඛ විහාරය. පස්චිමංච ජනතන් අනුකම්පමානෝ අනිත් කාරණය. පස්චිම ජනතාවට අනුකම්පා පිණිස.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 එතකොට මේ බය බෙහෙරව ඇති වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කළා. ඉතින් අපේ විවිධ අරමුණු ඔස්සේ ඔය බයටපත් වෙච්ච ඇත්තෝ මේ සහනය හොයාගෙන යනවා. දැන් කරණීයමෙත් සූත්‍රයේ තියෙනවා කාරණා දෙකක් තස තහවර කියලා. තස කියලා කියන්නේ මේ බියටපත් වෙච්ච අය. තහවර කියලා කියන්නේ ස්ථාවර වෙච්ච අය. අපි මේ පෘථග්ජනය ඔක්කොම බියටපත් වෙනවා. පෘථග්ජන අය කෙලෙස් නිසා බියටපත් වෙනවා. ඒ බියටපත් වෙන ඇත්තෝ යම් ප්‍රමාණයකින් ඒ බියටපත් වීම දුරු කරගන්න පුළුවනි අවබෝධයෙන් යුක්තව අරමුණු දිහා බැලුවාම. එතකොට තාවර කියලා කියන්නේ ස්ථාවරත්වයටපත් වෙච්ච ඇත්තෝ.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 ඔයිදී ওই විදිහට ආරාම රුක්ක චේත්‍යානි මනුසා භයජ තජිදා බියෙන් තැතිගත්තාය ওই ওই තැන් වලට ගිහිල්ලා එහෙම මේ පිහිට පතාගෙන යනවා පිහිට පතනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ওই එකක්වත් නියම පිළිසරණ නෙවෙයි. නේතං කෝඨානං මේක නියම පිළිසරණක් නෙවෙයි. පිළිසරණ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. යම් කෙනෙක් බුදුන් දහම් සඳුන් සරණ ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවනම් එතන තමයි සැනසීම තියෙන්නේ. එතන තමයි සහනය තියෙන්නේ. මේ බිය වලින් සෑම බියකින්ම දුර වෙන තැන එතනයි. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරේ මේ සම්මෝහය නැති කරලා ප්‍රඥාව ඇති කරගන්න. ඉතින් පින්වත්නි අද මේ සූත්‍ර දේශනාවේ මාතෘකාව හැටියට මා ඉදිරිපත් කළේ මූලපණ්ණාසකේ බය බේරව සූත්‍රය. ඒ බය බේරව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර දේවරාම මහ විහෙරේදී ඥානසෝනී කියන බ්‍රාහ්මණයා උන්වහන්සේ ළඟට ගිහිල්ලා මේ අහපු ප්‍රශ්නයක් නිසායි මේ ඥානසෝනී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමිනී බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක පිරිස මේ ඔබ වහන්සේ අනුගමනය කරනවා. ඉතින් ඒ ඇතුළු කැණේ ගිහිල්ලා භාවනා කරනකොට ඒක ඒ ඇත්තන්ට බාධාවක් වෙනවා, හිරිහැරයක් වෙනවා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ ඥානසෝනී බ්‍රාහ්මණයාට පැහැදිලි කරනවා මේ මටත් ඒ අත්දැකීම තියෙනවා. මාත් කැලේ ගිහිල්ලා භාවනා කරා. ඒ ඇත්තන්ට යම් කෙනෙකුට ඒ විදිහේ බීජනක දෙයක් ඇති වෙනවා නම්, බීජනක හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මෙන්න මේ කාරණා නිසායි කියලා හිතේ ඇතිවෙන කෙලෙස් 16ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී පැහැදිලි කළා.